වමනක සූත්‍රයෙන් නම් මේ ජීව සූත්‍ර විශේෂයෙන්ම ජීව සූත්‍රයක් කියන්නේ ආරම්භයේ ජීවිතයේ විභාග සංකේත කරනවා. ඒකත් ඒ වෙනවා ඒ ජීවිත පුදුම කමක් එක්ක අවතින කාලය තුලදී ජීවිත ස්වરૂපයේ දෙන්නවා අර නවාත පිළිගන්න දෙකයි ඡාය දුන්දා දෙකයි මතක් කිරීමේ පිළිතුරේ ඒකේ අපි දැනුත් අපේ හිත ඒක අපි දැනුත් දෙවිදී එකක් මේ දේවල් ගැන සිතමින් කල්පනා කරමින් අපේ ජීවිතේ දුන්නා කරගෙන විතරම අපි යම් යම් මාත්‍රිකා අස්සේ හරියට විපද දරදාලා විද්‍යාපත්තු කරන වගේ විශේෂ මාතෘකාවල් වලදීන උදාහරණගෙන ඒවා පිළිබඳව සිතමින් ගිනියයි. ඉතින් ඒකක් අර ගිනිගන්න තත්ත්වයට කිය අදහස් හසුනොත් ඒවා කිසිම වැයකට නිකල්. යම් කිසි කෙනෙක් සිත ගිනියම් කර නොගෙන ඒ ඕනෑම කල්පනාවක් යන සිතිවිලි යොදනවා නම් ඒකේ ශ්‍රේෂ්ඨත්වයේ වටිනාකම යන්තු තරම් අපහසු තත්ත්වයක් පහසු වටිනාකමක් තියෙනවා ඉතින් මේ පිළිගන්නවයි කියන්නේ ප්‍රසන්නයෙන් ජීවිතයේ අසාධි සිතිවිලි සංග්‍රහණය කිරීමෙන් ඇති වෙන තත්ත්වයක් කියන්නේ ඉතින් අර තුන් මට්ටම පිට ගන්න හිත හත් කර නොගෙ ඒ අදහස් එක්ක පිට පාවිච්චි කරන්නේ කලෙයිදු දේ කිරීම නැත්නම් දැනගතිය යුතු කරුණු තමයි අර ධාත්මය සංකීර්ණවත් කලේ බුදුහාම කියන්නේ සුමේදන මුති අර කල්යාණ ප්‍රත්‍යයෙන් ලැබෙන අවවාදයක් දෙන්නේ මොකක්ද උභාහාරය ඒ උභාහ හැරීම කරන්නේ කියන්නේ ආවදී අරන් මේ ආවදී සංකේතවත් තුනේ සබ්ද ආමුකේ හබ්බු දු තුගෙන් ඒ නියම රාශිය ගත්තාම පුදුම කමේ ජීවිතයේ ඉතිරි සුඛ රූපලා බුදුම දේ පහළ වෙලා මේ සමාධියේ දීකනේ ඔක්කොම මතේන සැටි දැනගන්නේ තේරුම් ගැනීමට නුවණින් යුක්ත ජීවිතයේ දෙස බලන්නේ ජීවිතයි ඔය ඒ කොටස් තිබින් එතකොට අර ඊට ඊට වෙච්ච සුවේ ඒ වගේ බුදු වදනට ගරු කරමින් ඊට අනුකූලව ජීවිතයේ ගෙවන් දිනස්ති වෙන්නේ අවවාදයේ දිනස්ති ජීවිතයේ ගැලීමේදී පළමුවෙන්ම දෙන්නේ ඒ යතුරු විද්‍යාව. ඒ කියන්නේ ජීවිතයක් මූලික අවස්ථාවේදී අපි දුක් විඳින්නේ මොකද කියලා අපිට පේන්නේ. දුක් විඳිනවා කියනවා තව ඒකේ බේරෙන්න නම් කියව පොරොන්දු. අපිට හරියට පේන්නේ නැහැ මේ දුකෙන් බේරීමට තුමක් කළ යුතුයි කියලා මොනමනේ කිව්වද තේරුණා තේරෙන්නේ නැහැ ඉතින් ඒකේ තරහ හේතුවක් නිසා ඇතිවෙන්න දුවක් ඔබට ගාම්මණය සුමේද සාමිකලා වාගේ අර ඒ සුමේද බව කරන්නේ බුදුහමෝ වදාළිය අපට මොකක්ද ඔබ හරි අවිද්‍යාවක් කළ යුතුයි. ඒ අතිරික්තක සංකේතනේ අවිද්‍යාව. දුකට යතුනි ඉස්බගේ උදාහරණයක් දෙන්නේ අපේ අපේ නොදන්නා මේන්නේ ඒක නිසා හරියට අපි කාර්මයේ පිළිබඳව අවශ්‍ය දැනීම අපිටවල කලින් උත්තේ මාත්‍රිකව ගන්න. ඒකේ අවිද්‍යාව අක්ෂරීය තමයි අර ඉස්සවක් කරන්න අල්ල හාරණි. මේ හාරණි කොට දැක්කේ ගෙම්බේ. ඒ ගෙම්බේ කියන්නේ අර අවිද්‍යාව. සංවිධාන වෙලා තියෙන්නේ අවිද්‍යාව කියන නොකෙදෙන ගතිය ඇතුළේ දේශීය ක්‍රෝධේ වෛරය ඒ කියන්නේ සිත සමෙක් උෂ්ණත්වයට පත් වීම නිසා ඒක තදින් වේගවත් වෙනකොට සිතේ උෂ්ණත්වය ඒකින් දෙවි සාමකාලික උත්සාහයෙන් ගන්නවා විනා ජීවිතයේ තුල තිබෙන රහසයන් මොනවා නිස්කින්න ඉඩක් ලැබෙනවා අපේ දිනන දුසම් සුදුසු ඒ බුසුන්සුන්කම ගැන කියනවා. ඒ බුසුන්සුන්කම නිසා අර අවශ්‍ය දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ බුසුන්සුන්කමෙන් ලැබෙන දීම වලින් මේ දීමට දෙවලින් ලැබුණේ අපේ නම් ඉතරු. සාමාන්‍ය අධිරාජ්‍යයක් හිතන් වේලාවක් වුණා. ඉතින් නානා තරාතිරම් ඒ දේශේ පවතින සුද්ධ වෙනකොට අරමුණට පන්නේ නිමිත්තට පන්නේ নানা ආකාරවලට ඒක අපේ ජීවිතයෙන් මෙලිම තියෙනවා ඒක මේවා දැනගැනීමෙන් තියෙන ප්‍රයෝජනෙ මේවා මේ ලක්ෂණ අපේ ජීවිතයට පවතින දෙකක් දැනගෙන තියෙනකොට ඒ අවස්ථාවවලදී ඒව හඳුනා ගැනීම හඳුනා ගන්නකොට ඒවා අයිති. ඒවා ඉතිත විදේ. මේ මානසිකාරයේ විරෝධ. අවල්පත්තේ මේ අවල්පත්තේ කියන සිතේ නිම්ම. උදාකාර සමුනට රැකෙනකොට තවත් ඒක දිග්ගැස්සෙන් දෝමනා කරන සිතුවිලි පහළ කරන්න ඔබට ඉඩක් හම්බෙන්නේ අර කාරණේ දන්නේ ඒක නිසායි පුදුමාකාර නිදොස්ව ධර්ම විස්තරය දැනගත්ත විද්‍යාවකයන් අතරින් මේ ඉන්න බොහොම ලේසි. ඒකයි මූලිකම කාරණා. ඔය මොනවා හරි දැනගෙන නැත්නම් ඔය විද්‍යාව කියන්නේ සාමාන්‍ය මොනවා හරි වාක්‍යයක් කියවගන්න කියන්නේ සුපවැතිය. ආලේ ගෙවන ඔය කියන හොදයි. වෙන වැඩි වැඩි සම්බන්ධ ඒක පිටු වෙනමක් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ මේ මොනවද අපි කලේ. මේ කලේ දේවල් මේක. අපි කලේ දෙයක්. කියන දෙයක් අපිට නෑ. කරන්න දෙයක් තියෙන්නේ ඒ කරන දේ අසා ගැනීම විශේෂයි. අසාගත නිදුත් නිවැරදිව අන්න කරන්න පුළුවන් ප්‍රතිඵල ලැබෙන දේ. ඒක දැන් මේ ගෙම්පස්ගේ ප්‍රශ්නේ නිරෝධී නිරෝධ කිරීමේ කියන්නේ ඒ ක්‍රේෂේ පොළේ නිසා අර කිව්ව නියම වැටීම ජීවිතයේ පිළිබඳව විශ්වාසය වැටීම ලබා ගන්න බෑ ඒක නිසා මේක අස්කරේ යුතුයි ඒක නිසා ඒ ජීවිත ස්වરૂපයේ අස්කරීමට ඉතිපත් වෙන සුවේද කියන්නේ කල්යාණ ප්‍රතිවේදක ඒ ජෙම්බාව අස්කරන්න හදනකොට මාරනකොට එතන පේනවා දෙමන් සම් ගිපාර කිව්වේ නෑ එතන නැවතුනා ඔව් දෙමන් සම් ඒ තුමහා හරනකොට ඒකේ දෙමන් සම් හැම වෙලේම දෙමන් සම් දෙයකට යන්නේ යමී කියෝ ඒ අන්තිම ඉතිරෙන්නේ මා යාවි යුත්තේ කොයි පැත්තෙන්ද කියලා යාගේ සැකයක් අන්න ඒ වගේ ඕනෑම නිවිතක් ඇසට කනට නාසයට දිවට සති හම්බේන හැම හැම නිවිතක් අපට වැටෙනවා සමගම පළමුවෙන් ඉස්සරහට යන්නේ අපිට ඒක <coughs> ප්‍රකට වෙනවා මදි ඇති පළවෙනිම මේ කරහත වෙන්නේ සැකේ විචිකිච්ඡාව කියන ඒ සැකේ මොකක්ද? ඔහු දන්නේ නැහැ තමන්ට සැප ලැබීම සඳහා තමන්ගේ ජීවිතයේ සැප ලැබීම සඳහා ඒ නිමිත්ත ආශ්‍රය කළ යුත්තේ කොහොමද කියන එක දන්නේ. අර ජමන් සම්ජීවයේ පුද්ගලයාට ඇතිවෙච්ච මානසික තත්ත්වෙමයි අපිට හම්බෙන්නේ හැම වෙලෙම අපි අපි දන්නේ දැන් මොනම සිකින්වත් මේ හැමෙර නිමිති දර්ශනේ ශබ්දේ ආග්‍රහණේ රසේ ස්පර්ශ භාවිත කරන කොහොමද ජීවිතේ දුකට ගොදුරු නොවන අපි පෙර නිදසුනක් වශයෙන් ගත්තොත් දැන් මොකක්ද ප්‍රසිද්ධ දර්ශන ලෝකයේ තියෙන ශාස්ත්‍ර පිළි දර්ශනය මේක බලන්නේ ඥාන එයා ඒක බලන එනකොට තියෙනවා තව කිව්ව තව කෙනෙක් ඒ මොකක්ද ඒක අවල් දැන් තියෙනවා ඕක වඩා කීප ගුණයක් අදිනාගේ ඉතින් ඒක ස්පර්ශවත් නෑ ඒක බලන්න ඒ මොකද? මේ දර්ශනේ බලුවේ නෑ යාට සැකල වෙන පිළිවෙල. අර පබුදා කියන දර්ශනේ බලන්න යන්නේ සැප ලබන්නයි. නමුත් එයා යන්නේ දැනගෙන නෙමෙයි. මේ දර්ශනේ බලන්නේ. සැප ලැබෙන්න බලන්න කොහොමද කලින් මේක ඒක හැම නිමිත්තක්ම අපේ ජීවිතවල. අපි දන්නේ අපට හොදක් වෙන්නේ මේ කිසිම ආශ්‍රයයක් ආශ්‍රය කර ධර්මයේ ඉතින් අපි අනර්ථයක් සිද්ධ කරනවා. සමහරව අපායට ගියා. විතර අපායට ගියේ. සමහර නිෂ්ඨාත්මක සහ අප්‍රමාණ දුක්ඛිය. මේ මොකද ඒක අපි ලෝකයේ ආශ්‍රය කරන්න බඳින්නේ අපට හොඳක් වෙන්නේ. මොන ලෝකයි අපිට සිද්ධ වෙලා තියෙන එකම පාඩම. ඒකනේ සුවේද කිව්වා. දැන් මේ දෙමන් සංධියක් යන්නේ ආරණකට ආන්ද. මේ දෙමන් සංධිය හම්බෙච්ච බව ඒ දාක්ෂණය කිව්වා. කියනවා ඒ දෙමන් සංධිය අස්කර අස්කරන්න ආ. ඒ එකක්ක තව අස්කරන්නේ අස්කරන්න ආ. ඒ වගේ ඒ අපේ ජීවිතයේ විශ්ව බලනකොට ඒ පුද්ගලයාට නෝදින් නුවණ ඉස්සරහට දාන්න. හොඳට සිහියෙන් යුක්තව ඒ දැනීමකින් ක්‍රියාව කරනවා නම් මේ කියන ලක්ෂණය කරගන්න. ඉතින් කලින් වැඩගත්තාම ඉතාම පහසුයි ඒ වැඩ ගන්න ඕනේ. ඒකයි මේ ධර්මයේ කියන්නේ භාග්‍යවන්තකම. එතකොට දැන් මේ විමං සංදී කාර්ය ඒක අත්විඳීමට කාර්ය නැත්නම් හම් වෙනවා පෙරහන් පෙරහන් දෙයි වෙනම කෙනෙක් කියන්නේ සිල්කැලලා ඒකේ කරාගන්න එක. එනම් කඩයක් හම්බෙන්නේ කියන එක ඒ පෙරහන් කඩේ සම්පීත තුනේ පංච නියම. දැන් මේ ඉන්නේ මොකද්ද? අර තමන් කලින් දැක්ක සැකේ මතුවීමටත් ඒ වගේම අර ක්‍රෝධය බහුලව සිටේ පැවතීමටත් ප්‍රසංසුම්කම් ඒ වායේ හේතුයෙන් යමක ඇත්ත දැක ගැනීමට සමා ළඟ සිටින දුර්වලකමයි දැරිකම කියන දේ ඔක්කොම සංවිධාන කිරීමට උපකාර වෙන මූල හේතුව තමයි මේ දැන් පෙන්වන්නේ මොකක්ද පංච නීවරණ කිව්වම මේ නිවන ආවර්තය කරන්නේ කියන එක දෙනවා කෙටි කතා. ඒත් ඒන් සැනසීමට පත් වෙන්න බෑ. මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාර. කියන මේ දෙකේ කාස් වෙලා කරන ක්‍රියාවෙන් የሚወደውበት ክትትል ብቻ ቢል අන්නාකාරීකු විවිධ විවිධ අපේ සංවිධානය වෙන්නේ ඇති මේ පංචනීය වර්ග වලින් ඒක අන්තිමට දෙන්නේ විචිකිච්ඡා විචිකිච්ඡාවයි කියලා කිව්වේ නිසි තීරණයක් නැහැ නැතුව කාරණයට ඉදිරිපත් වීම තමයි මෙතන විචිකිච්ඡාව. ඒකේ ඒ විචිකිච්ඡාව ඒ විසි තීරණය ගන්න බැරුව ඒ ඉදිරිපත් කිරීමේ සංවිධානය නැත්නම් ක්‍රියාතික අද නැති දෙන්නවා කොටස් හතර මොනවාද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච දුක්ඛ ඒක මේ අපි විශේෂයෙන් දැනගත යුතුයි. අපේ දුර්ලභම කොටනද රැඳී පවතින. කාම ඡන්දය කියලා කිව්වේ සමාවිහි වැරදි තේරුමක් තෝරා ගැනීම අපි කවුරුත් තෝරගන්න. ඒ මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පස් වර්ගය සැපයට උපකාර කරගන්න පුළුවන්. ඒවා තමයි සැප විඳින්න තියෙන කොටස් කියලා තමයි අපි තීරණේ තියෙන්නේ. ඒක දිසයි අපි වැතුපුන කාලයක් සංසාරේ ගමන් කරමින් ඔය පහේ සැප තමයි හෙව්වේ. අලංකාර රූපයක් ඒ වාගේම ඒයින් මතුවෙන શબ્දයක් ආග්‍රහණීය සත්‍යයක් ස්පර්ශයක් වල පැටලි පැටලි මිච්ඡර කරනාවේ ඒ සකලවන්ත පුළුවන් මේ කියන තෝරා ගැනීමක් වෙනවා අන්න අපිට වැදගත් මේ තෝරා ගැනීම උද රූපේ එක මේ රූපකාන්ද සම්බන්ධ වෙනවා ඒක සීමාව. ශබ්දයක ඒ කාම කොටසේ කාසි ක්‍රියා. ආග්‍රහණයක ඒ රස ස්පර්ශ කියන මේ පංච කාම ශක්තියම බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශේ සම්බන්ධ වෙනවා කිමක් කරන්නේ නැති. මේ තීරණ කළයි කියන්නේ කවුද? යෝහන්ගේ හෙන්දනවා. කවුරුත් වෙනවතන දෙවියන් පංචස්කන්ධය පමණයි ආත්මීය අධිවාසකම දානාත්මය ඔක්කොම ගිය. කවුද මේ තීරණය කළේ? කවුරු තීරණය කරනවා නේද? ඒ අර කාණ්ඩම් පහ වැඩ කරන නිසා අපට හිතෙනවා දැන් රූප කාමය රූපයක් දර්ශනයක් එක්ක සම්බන්ධ වෙනකොට අපි ඒකට අවනත වීමයි වෙන්නේ. අපි ඒකෙන් අපට සංසිද්ධියක් ලැබෙයි කියන හැඟීම නැතුයි. අපි ඒක ගැන කිසි කරන්න අපිට බෑ. බැරි ඒකෙන් ඒකට යටත් වෙලා ඒ පදනම උදයි අපි ජීවත්. එතකොට ඔය කියන කාම කාණ්ඩ වර්ග පහ කරන ක්‍රියා කාණ්ඩ වර්ග පහ කරන ක්‍රියාවට යටත් හිතීමයි දැන් මේ අපි සැප හොයනවා කියලා. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න තවත් වැඩි ඒවා හොයනවා. අර කියන්නේ අන්ධ කණ්ඩ බඩමනක් වෙනවා. බඩමනක් වෙන මහත්යෙට වැඩිම කාලෙදී උන්වෝ වගේ වැඩක් නියක් කරනවා. ඉතින්ගේ විකටම ඉවරයක් නැහැ. රූප ශබ්ද ගන්ධ රස ඒවා කොහොමද? ඒ නිගෙන් දෙන් මහත් වෙනවා. ඉතින්ගේ ධර්මත අපි ඒක බුදුරු වයින්. දැන් සතේ හොයන ප්‍රමාණයට වඩා අපි හොයනවා වැඩි. මොකද අපි ඒව වර්ධනය කරගන්න. උපක්‍රම ශක්තිය තියෙනවා. ඒක නිසා ඒව වැඩි වෙයි. යාලියෙකුට බෑ චිත්‍රපටිය බලන්න. ඒක මොනවා හේනික බලන්න. නමුත් අපි උපක්‍රම ශක්තිය ඒව ඡායාවල් වලට අරගෙන ඒවා චලන චිත්‍රවල හරි ගස්සන ඒක දිහා බලන්න. ඉතින් ඔය අර කාන්දම් පහේකට. ඒක ඒක විෂය බුදුමඟු දිවේ අපි නෙමෙයි ඒක කරන්නේ. ඒ ඇතුලේ දිශාක්තිය කරන වැඩ අපි වාරන් තිනෝ නමුත් ඒක ඒ ජීවිතයේ වදයක්. ඒ ජීවිතයේ වදයක්. ඒ වදේ දැනෙන නිසා දැනීම පිළිගන්න නිසා අපි කියන අපට දුකයි. අපට කියන්නේ වස්තුවට දුක. පීඩා. ඒකට දැන් ඒ කියන කාමච්ඡන්දේ තමයි ක්‍රියා කළ ප්‍රමාණය ඒ කාමච්ඡන්දේ වැඩ කරන ප්‍රමාණයට අනුව සත්‍යම නිෂ්පාදනය සත්‍යම නිෂ්පාදනය වැඩි කාමයට වැඩි රක්ති අඩු කාමයට අඩු රක්ති එතකොට කාම සංකේතයව රත්නීව වැඩි කිරීම රත්නීව මත් කිරීම හේතු නිසා කාමච්ඡන්ද ව්‍යාපාද කියන ව්‍යාපාදී කියන්නේ රත්නීව සංවිධානයේ වතු ඒකෝද මේ රත්නී තමයි අපි අර කිව්වේ අර ගෙම්බක් ඒ උදාහරණෙ කිව්වෝ ඒකට අපිට නොසන්සුන්කම තියෙන්නේ මොකද අපි හැම වෙලේම අපේ චිත්ත සෞම්‍ය මට්ටමේ ඉක්මවල රකින්න. ඒක සාමාන්‍යයෙන් දැන් වතුර හැයියෙන් කතා කරන ඒ වාදින හැප්පෙන බුබුල් දාන මට්ටමේ නැත්තම් ගිනියම් වෙච්ච තමයි අපේ හිතේ. සමහර වෙලාවට බුබුල් දාන මට්ටම දැන් නැගිටිනවා. මේ ශක්තිය සෞදෝකේ සෞම්‍ය මට්ටමක් උණුසුම් මට්ටමක් තියෙනවා. ඒක අපේ බව තියෙනවා. ඊට ඉස්සෙල් එහා අපේ සිතිවිලි වැඩි. බිල්ල ගින්නක් විශ්ව මේ තේ නැත්තම් බුදුලා. ඒ මට්ටමට අපි ඇවිල්ලා නිසා ඒ ව්‍යාපාදයේ ඒ ශක්තිය උපලන්න බැරි කමයි අර කිව් නොසන්සුන්කම. ඒ නොසන්සුන් ගමේ ත්‍ත්වයට මෙතන ගිනියම් මෙලොවට වෙන්නේ මොකද්ද? පචීන විද්‍යාව කියලා කිව්වේ අර සිතිවි ක්‍රියා කරගන්න බැරුව මලාන්ත ඇයි මේ මලාන්ත වෙන්නේ? සිතිවිලි සම්බන්ධයි මොලේ මනෝදාහ ඒ මනෝදහසේ ක්‍රියාකාරීත්වය පොරොත්තු නොදෙන මට්ටමක වේගවත් වුණොත් ඒ ක්‍රියාව ඒ ක්‍රියාව නොකිනකොට සිතිවිලි පහළ කරන්න බැරුව වෙනවා. ඒකවල දැන් අපි ප්‍රතින විද්‍යාව අවස්ථාවක් අපි වෙන්නේ මොකක්ද කිව්වොත් දැන් අපි යමක් දිහා බලාගෙන ඉන්නකොට ඒක බලා ඉන්න බැරි මට්ටමක්. ඒක ඊළඟට වෙන එකක් බලන්න ඇහැයි. අන්න ඒකටයි උද්දච්චය. උද්දච්චය කියන්නේ නිමිත් අරමුණෙන් අරමුණට පන්නේ. පන්නන්නේ නැත්තම් අනින්නේ ඉඳ බෑ. ඒ අරමුණේ ඉඳ බෑ. වෙනත් අරමුණකට වැඩ. ඒක අපිට හොඳට පැහැදිලිව තේරෙනවා. අපිට වැඩි වෙලාවක් එක අරමුණක් එක්ක අපේ හිත පවත්වන්න බැරි අර කාර්යය. චිත්ත අනින්න තැනට ගියොත් චිත්ත පණිනවා කියන්නේ චිත්ත පණිනවා නෙවෙයි එක කරුණක් ගැන හිතමින් ඉඳලා ඒකේ රත් වෙනකොට වෙන කරුණක් හිතන්න පුළුවන්. ඒක බොහෝ විට අපිට ඒක එකක් දිහා වැටි වෙලා බලන්න බෑ. එක කාරණය එක සබ්ජෙක් දිගටම හඳ බෑ. එකම ආග්‍රහණය හැම වෙලේම ඉඳින්න බෑ. රසයක් බෑ. හැම වෙලේම එක ස්පර්ශයක් අපිට මේ එක තැනක් ස්පර්ශ කරන්න බැහැ. එක දෙයක් ස්පර්ශ කරන්න බැහැ. ඒ මොකද අර චිත් සත්‍ය වැඩි වෙලා සීල විද්‍ය බැරි වෙන තැනට වැටෙනකොට එනවා තමයි. මේ නැවැත්වීම නිසා චිත්ත පණිනකොට ඒ පණින පැමිණෙන්නේ නැත්නම් වෙනත් අරමුණකට සිත වැටීමේදී අර විචිකිච්ඡාව කියන්නේ ඒ සිත් මේ අරමුණේ සිටීමට බැරි නිසා අන්‍ය අරමුණකට වැටුණා විනා ඒ අරමුණේ සමන්ද සැපෙන් අසුරු කරන්න පුළුවන් කියලා දැනගෙන දෙමේ පණින්නේ ඉන්න බැරි නිසා. ඒක අර කීයෝ දෙනකදී අනිත් ගියා. උදමයි. නමුත් උද පැන්නට එයා දන්නේ මේ විමුක වැඩිකොට දුකෙක් ඉන්න පුළුවන්. නමුත් එයා පණින්නේ දුක තමයි. අන්න ඒ වගේ අපේ නොදන්නා කරුණු මේ නොඇති උඩ අපි ගන්න මූලික ආරම්භය කාමච්ඡන්දේ නිසා ඒ මූලික ආරම්භය නිසා අද්විත කියන්නේ කුළු අපේ වරදේ විපාක පිළිදිනවා හැම වෙලේම හැම වෙලේම සත්‍යය එතකොට මේ මෙතෙන්ද මේ පෙරහුරු කඩයක් දැල්ලෙමු දුහන්තුරු පංචමිය පංච පිළිවන් වලට පෙරණම් කලේ සංකේත වශයෙන් නෝති. ඒක අනේ කලේ දැනගන්න ඕන අපේ වැරදි ක්ෂේත්‍රයේ විපාක. කොයිතරම් දුරට අපත් එක්ක ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ තේනයි විකමම් කියන්නේ. යම තේරෙනකොට එළන්ට. දැන් නුඹ තේරුවොත් සිය පිළිවෙලවල බුදුරහ උදා ගන්නවා කියලා. ඊළඟට කණිතේරුව කණිතුලා ගන්නවා අර කියලා. එතකොට පිට පෙරමු ඒ පිටත් උදා. හැමෝටම අඳුර. පහට පෙරමු පහටත් උදා. ඒ හැම එකක්ම යමක්ද පෙරන්නේ ඒක උරා ගන්න අතර පෙරහංක දෙයක ඊට පසුව පෙරන දේවල් එක්ක අර පෙරංගලේ රැඳිච්ච කොටස් එකත් එක්ක ඒක සංකීර්ණ හැම වෙලේම කලින් මේවා වර්තමාන ඒවට මිශ්‍ර මොන අපි හැඳින්වෙච්ච නිසයි කියවක් තමයි ඕකත් දෙන්නේනෝ ඔය දෙරහම්කට කතා. මොකද අපි අපි හිත වර්තමාන කියලා අපි කාල දෙකක් ගැන අපි දැනට හිතමින් අනාගතයක් ගැන බලාපොරොත්තු මේ අතීතයේ ගැන අපිට කතා කරන්න දෙයක් තියෙනවා අපි සසරට වැටිච්ච අවස්ථාව ඉඳ ඒ කියන්නේ අපි සත්‍යයක් වශයෙන් ක්‍රියාවට පත්වෙච්ච දවසේ ඉඳලා කරපු යන්තරව ක්‍රියාව පුලන් කරන ස්ථාපියන් කරනවා දිනවන ඒ ස්වરૂප එල හොරේ සාරේ අපේ ජීවිතේ අක්ෂලයි අපි කරන හැම වැඩක් එක්කම අපි සංසාරේම කරපු දේවල් වල මිශ්‍රණේ අපි ජනසාර වස්තනෝහි කරන එකත් එක්ක සම්බන්ධයි. ඒකයි එදිට එක වර්ගයක එක මාත්‍රිකාවක එක මාත්‍රිකාව කරුණු කරගෙන අත්දැකේ කතා කළ කියන්නේ මාත්‍රිකාවක සාකාරයෙන් කතා කියන්නේ මම දැන් කියන්නේ දෙන්නක දෙන්නේ يعني සංයෝගයේ කියන ප්‍රතික්‍රියාව සංයෝගයේ අවුල. එතකොට දැන් මේ සංයෝග ප්‍රාප්තියකින් අපිට ලැබිලාදී අපේ සිතිවිලි තියෙන්නේ මොනවද? සංයෝගයේ කියන්නේ लोग जीव रहे भगवान विद्या मत्सरी युक्तिमान देव संपूर्ण कथा කලවම් වෙලා ඒ එක කෙටියෙන්ම ගන්න. මේ ආශ්‍රයයෙන් කෙලෙස් සිතේ ටික ඔක්කොම ඒක විෂයයකට වැඩි කිසිවකු කිසි වෙලාවක සතුයි. ඒ හැමතැනම අර කලවම්. මේ කලවම් නිසා කියන්නේ කොච්චර විදිහට මේ කියන්නේ පොත් ඒ සීයේ හැම දාසයන්ගේ වාදිනේ අරුණ සමුදල කිව්වෝ. කිව්වා සිදුරු කියලා කියනවා. අරුණ පාත. මේක අපේ ක්‍රියාවලිය. අපින් තේ කරපු ක්‍රියාවලිය විශේෂ ක්‍රියාවලිය රසයේ කියන්නේ. ඒ රසයේ එක්ක මේ විශ්ව ක්‍රියාව හැම වෙලේම නිරසයි. බොහෝ මොනෝතියලා දැස් වෙනවා කොතනදී විශ්වයේ. අන්න ඒකයි. ඔය විචිකිච්ඡාව කියලා කියන්නේ ඒක අපි දන්නේ දන්නේ නැති නිසා හැම වෙලේම අපි නම් කියන සත්‍යයක් බොහෝ විට දන්නේ නැහැ. මෙන්න ඉඳන් මේ කාන්දම දුක් විඳින උත්තර වෙන්නේ. අපේකට දෙන්න බෑ මොකද ප්‍රවේශ වෙනවා. ඒ ජන්මයේ විග්‍රහයි. හොඳට පැහැදිලිව කියනවා මේ කාරණේ දේවල් ඥානවන්තය කල්පනා කරලා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ විශේෂ නිදහස් කරගැනීමට ලෑස්ති වෙනවා නම් ඔහු කල යුතු දේ ඒකාන්තයෙන් අමිශ්‍රනේ අරව මිශ්‍ර කරන ලෝකේ ඒවා මිශ්‍ර කරන ලෝකේ ඊළාවේ සංවිධානයේ පිළිවෙත පුරුදු වීමයි කියන්නේ කියන එක තමයි කියන්නේ. අද කයිද? අකුසල කයිද? චිත්තක විශ්වයෙන් ඒක බොදු යම් ක්‍රමයක් තියෙනවා චිත බලස් කරන්නේ ඒ ක්‍රමය. අර ජීවිතයේ දුක මෙතේ බලස් කරන ධාම සතුටින් ජීවත් වෙන්න දෙන්න ඕනේ. ඉතින් ඒක කරගන්න ඒකට මේ දැනීමක් තියෙනවා. ඉතින් මේ පංච නීවරණ පිළිබඳව අර මේ නාස්මලට කියනවා මේක අස්කරින් ඉස්සතියි ඒ අස්කරින් ඉස්සෙල්දී ඔය නීවරණ වලට අයිති එකක්වත් පාවිච්චියට ගත යුතුයි. ඒකයි වස්තුවේ. ඒක අර පොළොව හාරන ගමන් ඒ සුභ ගැන කතා කිරීමේ ශක්තිය මම ගැන කතා කරනකොට ඒ දෙන්නන්නේ ඔය දීවන්න පහ. පාවිච්චි දුරි එකක්. ඒක පොළොව පාවිච්චි දුකරින්නේ ඒක ජීවිතය ඇතුලේ තියෙන එකක් නිසා. ඒක සිද්ධ වෙනවා ඒ ජීවිතයේ තියෙන ඒ සබ්බයන් අද අපි පාවිච්චි කරන ක්‍රමේ නිසා වර්ධනය වෙන බැරි නිසා අපේ ජීවිත ක්‍රමය වෙනකම් වෙනස් කරනවා කිය එකම දෙයයි සිටිවිලි වල වෙනසක් ඇති කරන්නේ ඒ වෙනස නිකම්ම නෑ පරිසමයේ ගාස්තුනේ කිවිදේ සුලේද ඒකේ පෙරාංකඩය අස්කිරීමට පෙරාංකඩය අස්කිරීමට ආරණකොට ඒ දෙන්නවා එතෙන් දෙන්නවා සාමාන්‍ය ඉද්දේ යාට ඉද්දෙක් අපුණා ඉද්දෙක් අපුණේ කියන්නේ අර පෙරාංකඩය අස්කරන්න කොටනකොට තව ක්‍රියාංක දෙයක් කියන්නත් නැහැ. ඒ වගේම විඥාපතේ දෙන්න යතුරු ඒකත් අක්ෂල. සාමාන්‍ය අක් අක්කරන්න කොටනකොට කපන කොටයි මෙවහම. ඒ වගේ මේ දෙන්නන්නේ මොකද? අපි ජීවිතයේ දුක බලනවා. දර්ශනය හොඳට පැහැදිලි වෙනකොට තමන්ගේ වැරදි මොනවද තියෙන්නේ කියලා Tamanට තියෙන එක තමයි මේ විදින ස්වේද ගේ සංකේත දෙක. මේ විදර්ශනාවේ තමන් මාර්ගය මේ කිසිම ආකාරයකින් බෑ විකත් එක්ක සම්බන්ධ වෙන්න විදර්ශනාවේ අවසන හැක් තමයි මේ සුමේදකින් එන්නේ. මේ විදර්ශනාවේ කියලා කිව්වහම අපි මොනෝ විදිහට දැන් පුද්ගලයා කියන යම් කිසි ක්‍රම ගැන අපි අහලා තියෙන හුරුකල්ලා තියෙන ක්‍රම ගැන අපි හිතන්නේ. නමුත් ඒ කොයිව තිබුණත් විදර්ශනාව ඒ අවස්ථාවට එළඹෙන නිමිත්තක් එක්ක පාවිච්චි කරනවා. අවස්ථාවට එළඹෙන නිමිත්ත. අවස්ථාව දෙලෙමෙන නිමිත්තේ කියනහම શબ્දයක් ඇහෙනවා ඒක දැන් සමන්ත හිතෙන්නේ කොහොමද කියලා ඔහු විශ්ින් දැන්නේ. අපි ශබ්දය අහනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන චිත චිත ගැන දුක් අපි හොයන්නේ. මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න නම් ශබ්දයක් එක්ක සම්බන්ධ වෙන චිත වැඩ කරන හැටිත්තේ ක්‍රියාකාරීත්වයේ මොන මොන ආකාර වලින්ද ක්‍රියා කරන කියලා සිත දෙස බැලීමයි විශේෂයෙන්ම විදර්ශනාවේ ලක්ෂණ අංග කලේතු ආකාරය දොඩ ඇතන පෙන්නන මානසිකාරය කියන වචන මේ මානසිකාරය කියන්නේ ලෝභ අලෝභ දීස අදෝස මෝහ අමෝහ ශික්ෂා මෛත්‍රී වෛර මයි ආදී වශයෙන් බුදු පැත්ත නරක පැත්ත වැඩ කරන හැටි දැනෙන්න ඕන අපිට මුලින්ම හම්බෙන්නේ අරක නරක සයිකිටිකේ එක්ක වැඩ කරන හැටි සෙල්ලම වෙන්නේ අපිට හොදේ අනේ බලමි සමානගේ වාසිය බව දකින්නේ ඒවාට ප්‍රතිවිරුද්ධ ධර්ම සිතමින් ඒ නිමිත්තම ආශ්‍රය කරන්නේ කුරුමේමයි ඔය සබ්ජෙක්ට් එක තමයි සම්බන්ධ වෙන වෙලාවේදී විදර්ශනා කිරීමේ ක්‍රමය. ඒක හිතෙන්න පුළුවන් ඒක කරනකම් මේ શબ્දේ තියෙන තියනවාද කියලා. શબ્දේ. නමුත් අපි හැම වෙලේම යම් කිසි શબ્දයක් හෝ නිමිත්තක්. තමන්ට වැඩිච්ච හැටි. ඒක අපි නිකන් යන්න දෙන්නේ නැහැ. ඒක හරියට ඡායාරූප ගත්තා වගේ එවැනි මේ ශබ්දයේ සතහන මනෝජාතිය ඇති. මේ මනෝජාතිය රැඳිච්ච ඒ සතහන තමයි අපි ඉදිරියට පාවිච්චි කරන්නේ. දැන් ඒක විද්‍යුත් සාක්ෂිය කියන අපි අවධාරිත වේලාවක ආශ්‍රය කරු විද්‍යුත් අපට යම් කිසි උපකාරයක් හිතවත් භාවයක් වැඩිකම දෙන්නවා. ඒ වෙලාවේ ඉන්නේ ඡායාවත් හැඩයක් එක්ක හොඳ මිනිහා කියන තීරණයක් අපි ගන්නවා. ඒ දෙමොස්. ඊට පස්සේ අපේ ළඟ තියෙන්නේ හොඳ මිනිහෙක් මතක සටහන. පිළිගන්නේ. නමුත් ඒ මිනිස්සේ එවලම ගිහිල්ලා පිස්සුද ගන්න පුළුවන් වරකම් කරන්න පුළුවන් හැසිරින් ගන්න හැසිරින් තියෙන පුළුවන් අපි නමුත් තාම කියන්නේ හොඳ නෑ ඒ අපි කතා කරන්නේ අපි ගත්ත ඡායාවෙන් හැම වෙලේම අපි ආශ්‍රය කරන්නේ අපි ගත්ත එක අපේ ළඟ තියෙන ඡායාව ඡායාවෙන් විචක්කර අපිට බෑ ඒක කියන්නේ කරා අන්න ඒක නිසා තමන් શબ્දයක් ඇහුවොත් මේ ශබ්දයේ ස්වરૂපය අකටයි ඒකත් එක්ක වැඩ කරපු සිටි සිවිච්ච කරුණ විග්‍රහ කරනකොට තේරෙනවා ඇති මේ ශබ්දයේ මම ඉති මෙන්න මේ ආකාරය මොකද ශබ්දයෙන් අපිට සම්බන්ධ නොලෙන්නේ නිසා ඒ කියන්නේ අමනාපය මේ ආදී අන්න ඒ විදිහේ විවරණයක් කිරීම තමයි මේවා ගැන එයා පාවිච්චි කරනකොට එයාට පුළුවන් වෙනවා මේකෙන් දින පසුවත් ප්‍රයෝජනය තමයි. මේ ලැබීම තුමේ උත්සාහ කරනකොට එයාට තව වටිනා දර්ශනයක් උදා. ඉන්වදායි. මේ ඉබ්බේකේ බුදුහමගේ විග්‍රහය දෙන්නේ පිට. ඒ ඉබ්බස් නම් කෙරේ පංචස්කන්ධ. පංචස්කන්ධේ දෙන්නයි ඉබ්බා උදාහරණය. එතකොට ඉබ්බගේ පංචස්කන්ධයේ කිත්තු සම්බදලා සමාන ස්වરૂප කොහොමද ඒක මොන නීතිය උදද මේ ජෙම්මගේ පංචස්කන්ධයට උදාහරණ. ඉබ්බන්. එතකොට මේ ඉබ්බන් අබ්ලන්දු එළුවත් ආද. වල දෙස්කිනේ අප්‍රකටයි. මුත් ප්‍රධාන වශයෙන් කුසයි. අපිට කිදේ මේ විදිහට හැම වෙලේම නමුත් කිරීමේදී ඔළුව හරවන්න තුන් මොකක් කරන්නේ ඒක අපේම ක්‍රෙඩිට් එකේ කොට ඒ ඊළඟට එක කවුරු හත ඊළඟට මේ එකක් නෙවෙයි අනිත් අතේ ඊළඟට ඔන්නෝම අකරාර ආකාරයකින් මාර්ගවලයි කියන්නේ ගමන යන්නේ. ඒ ගමන ඒ ඉබඳු ගමනේ ස්වභාවයයි ස්වභාවයටයි එකට එකක් සම්බන්ධකම් ඇතුවයි මේ පංචස්කන්ධ පංච උපාදාන ස්කන්ධ කියන්නේ. ඒ මොනවා? මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ සිතක් පහළ වීම සඳහා ඉන්ද්‍රියේ ඉන්ද්‍රියේ අට කරනාසේ කියන ඉන්ද්‍රියන්ගේ උපකාරය දෙන ඇසක් පහළ සිතක් පහළ වීම සඳහා ඉන්ද්‍රියන්ගේ අදවදට උපකාරය දෙන ඒකයි ඒක ටිකක් කියුම් නමුත් මෙතන දීපවාද වාර ගණනාවක් කියලා ඒවත් ඒ මතකත් එක්ක සම්බන්ධ කරනකොට තේරුම් ගන්න පුළුවන් මේ හරි මොකද ඔළුව හරවන්න වගේ තමයි ඔතන දුක්ඛ හෝ ඉන්ද්‍රියක් ආශ්‍රය කරගෙන තමයි ඒ ඉන්ද්‍රියක ගෝචර වෙන නිමිත්ත එක්ක සම්බන්ධ වෙලයි මේ පංචස්කන්ධ ක්‍රියාව ආරම්භ වෙන්නේ කොහොමද? දැන් ශබ්දයක් ඇහෙනවා නම් කනට ඒ ශබ්ද තරංගේ කණේ වැදිච්ච හැටි එතන රූප උපාදාන සම්පේ උපදිනේදී මොකද කණේ තියෙන පරමාණු රූප පරමාණු ඒ තරංගයේ වැදෙනවා එක්කම කුපුර කනවාශිත තියෙන රූප කලාප කුපුරකට ශබ්දයක් නිකුත් වෙනවා දැන් ඒවා ඒ තරංග නිරන්තර රුක්මණය වෙනවා. රුක්මණය වෙනකොට ශබ්දය පිටුනවා. ඒ ශබ්ද තමයි ඔය රූප අපි ශබ්දය අහනවා කියන්නේ බාහිර ශබ්ද නෙමෙයි අපි අහන්නේ. අපි අහන්නේ අපේ ළඟ තියෙන අපේ ළඟ විපදින ශබ්ද. මේ බාහිර ශබ්ද තරංගේ අපේ ළඟ තියෙන ශබ්ද රූප කලාප අරමාදි පුපුරවන්න උදව්. නමුත් එකම ශබ්දයේ අහන එකේ ගාය ඔවුන්ගේ විවිධය ඔව්. දැන් පාටක් බලනකොට මේ පාට පිළිබඳව හැඳින්වීම එක එක්කෙනා දෙන්න කියන්නේ ඒ විදිහට. ඔක ලා රසෙ නැත්නම් ගබ රසෙ ඒක එකේක ආකාරයෙන් විවරණය කරන්න. මොකද ඔහු දැක්කේ ඔහුගේ ඇසේ ක්‍රියා කරපු අර පාත දුක්කල. ඒ පොර පාතක් නමුත් ඒගොල්ලන් ඒ උදාගත්ත ඒ දැනගත්ත පොළ පාටේ පිළිගත්තක් ඇතුළත් ඒක කියන්නේ විවිධත්වයක් ඇති කියන්නේ ඒක සාක්ෂියක් පැහැදිලි සාක්ෂියක් නම් දැන් අපේ ඇහි ඔය කාචි මේ සත්‍ය හතක් පාට හතට හතක් ඒ අපේ කහ පාට අඩංගු වෙලා තියෙන කිල් කිච්චි නම් ගියොත් එයාට කහ පාටක් වෙන්නේ එයා කියන්නේ සුදුයි එයත් දේශනා කරා. ඒ කියන්නේ ආතම්මේ කියන්නේ. මටත් තියෙන එක. මට මේ ඒව සමහරවිට මට තියෙන කවිය. මම කාටද? අරග ආදරණද සිද්ධ වෙයි. මම දැක්ක වශයෙන් ඒක නිල් දෙක මට දෙන්න කලින්. අන්නේ විදිහට ඒ අපි බලන්නේ අපි අපේ නඩ තේරපා. ලෝකයේ තියෙන පාට. ඒ ලෝකයේ තියෙන පාට විශ්ින් දැන් ලෝකයේ තියෙන නිල් පාට විශ්ින් අපේ තියෙන නිල් පාට අවුද. අපේ නේද නිල් පාට නැත්නම් අවුද. ඒකේ හැම අවුයි. අවුයි කියලා කියනවා. එතකොට අපි ලෝකයේ විග්‍රහ කරන විදිහට මෙතෙක් කල් කරලා තියෙන්නේ අපේ ළඟ තියෙනව කියවල තියෙනවා. ශබ්ද ඇහෙනවා කියනවා. ඒ අපේ ළඟ තියෙන ප්‍රතිදින ශබ්දයක් කතා කරලා තියෙනවා. මේ දෙවිය අභිනේක කරා. ඒ කියන්නේ අපේ දේ. හරි. ඒක දන්නේ නැහැ විද්‍යාවේ කොහොමද කටේ ඒ ශබ්දය විග්‍රහ කරන්නේ. අත්පොඩි. අන්න ඒක ප්‍රකාර දැන් අපි ආ දී කතාව කරන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය කොයි පැත්තටද යොමුනේ මේ ඉන්ද්‍රිය සම්බන්ධයෙන් ගැටගැට ක්‍රියාකරණය අර ඒ ඉන්ද්‍රියකින් රූප කලාප රූපණේ වීමයි රූපපාදාන ස්කන්ධය. නබිනේ. උපාදාන ස්කන්ධයේදී ඇයි? ඒ බින්දෙන රූප කලාප වල නැත්නම් පරමාණු වල අඩංගු තියෙන කාණ්ඩය. ඒ විදෙන්නේ ආනන්ද දීන ප්‍රාතන වහන්සේ රූපස්කන්ධය කියන අපිට උපාදාන ස්කන්ධ කියන්නේ නෑ. හරි. උන්වහන්සේගේ කාමය. ඒක නිසා උන්වහන්සේලාගේ පමණයි රූපස්කන්ධ. සම්බන්ධ ස්කන්ධ. අපේ පංච උපාදාන. දුවයි පිළිකත ඔය විදිහට ධමයෙන් මුදෙක. එක දෙක ඔය විදිහට ගැළපෙන මුදෙකට කිසි කෙනෙකුට බෑ ඒක බහැර කරලා කතා කරන්න ඕන කියලා. ඒකයි ඥානවන්තයෝ මන්නේ අහලා එමෙන්න ඒ වැරදගත්තේ ඉතකම පොඩි කම සමාධිය දැනගෙන පස්සේ මේ ලෝකෙ එක දාස් වෙයි. බොහෝම විගාතකයි. යෝනිය කතාවට අසාවිස්කරේ කළාට පස්සේ නමස්කාර කළ අනුගාමික ඉන්සයිට් එක ඒක තමයි චර ඉතිරිවාද කරනවා. මේ කාර්යයේ ඔක්කොම ප්‍රතිපිළිගන්න වෙනවා ඔබට. අනිත් එක තමයි රූප රූප සම්බන්ධ ස්කෝපය. ඔය ඉබ්බගේ ඔළුව තමයි. එතකොට දෙකක් දුදු. ප්‍රයත්නාරිස්තයට සමාන කෙරෙන්නේ නැද්ද? වේදනා සංජය සංකල්ප. නියම කියනවා. ඒක අපි විලදනවා කියන එකක් තෝරනවා නම් මේ මේක කලාවක් ඉස්සර පරමාණු පොතනවා පොතක් ඒව ඇති එකක් නෙවෙයි මොකද අවශ්‍ය කොපාරක විදුන ඒ ඇති කිවිච්ච ඒ විස්හාතු උෂ්ණත්වය තමයි ඔය වේදනා මේ හැම පරිමාණික පිළිච්ච උත්සාහයේ අන්තික තමයි සංඥාස්කම්. මේ හැම උත්සාහයක්ම ආශ්‍රිතව සකස්වලාපෝ විද්‍යුත් කාන්දම් කියන දෙක තමයි සංකාර. ඒ සංකාර කියන්නේ ඒ විද්‍යුත් තත්ත්වයට ගන්න ඔයාලට පුළුවන් තවත් කෙනෙක් හොව ඉදිත් අන්නල ඒකෙන් හදවතේ තියෙන ඒම වර්ගයේ පරමාණු වල තියෙන ජල කාන්ද පිළිගෙන කාන්දු මේ අනේ උපන් කාන්දක විසින් සොර ඒකට කියන්නේ විඥාන ශක්තියෙන් ශක්තිය කියන්නේ ඒ කියන්නේ දැනගන්නවා කියන්නේ ශක්තිය විදිහ ශක්තියක් ගන්න. ඉතින් ඒක දැන් ගන්න දෙකින් අපි දැනගන්න. ඒක බොහොම ආරෝග්‍ය වැඩ. අපි තාම කිව්වේ. දැන් මේක එතන තියෙන විද්‍යුත් එක සංඛාරවල තියෙන විද්‍යුත් එකට මොකද වෙන්නේ? මොලේකින් මොලේකින් ඒ මං සංඛාර ගැටෙනකොට තියෙන නිදිහෙත් ඒක සිද්ධ වෙනවා. ඒ අනුසාර විද්‍යාකාරීකේ මොලේ තුබලියක් දෙනවා. මේ ධර්මයේ කරන්නේ සතහන් කියන්නේ. විද්‍යාකාරීකේ ඒ දෙක ආකාන් දීගෙන දෙකක්. ආනන්ද දීන ඒ අරමුණේ එළියම හදවතට දෙනවා. ආනන්ද දෙති විද්‍යුත්යේ එකක් කියන රූපකලාප තමයි ආසන්න. උන්වහන්සේලාගේ දෙන්නේ නැහැ. මොනෝදාර්ශනික විදිහට මොනෝදාර්ශනික තමයි වස්තු දෙවන්නේ ආවේගයෙන් උත්තර ඉස්පත්. ඒකට කියනවා අසල් අසල් කාර්යය. ඒ වගේම ජීවනයේ සමාජ විශ්ලේෂණය ඒ අවස්ථාවේදී මොනින් තමයි සිත් පහළ කරන්නේ. ඉන්දියානු කොල්ලගේ ක්‍රීමන දැන් ඒකේ කාන්දම් තියෙනවා. සාහසනත්වත් කාන්දම් නැහැ. ඒ විදිහට වැඩ කරන්නේ. නමුත් විද්‍යුත් වලින් කාන්දම අත්කරන්න බෑ. උතුම්ම උත්තර හොයාගත්ත විද්‍යුත් සිල් වල කාන්දම. ඒ කාන්දම. ඒකද මුලින්ම හරියට කියන්නේ

නිකන් ඉතින් නෙමෙයි. ඒකෙන් තමයි දැනගන්නේ මේ පුළුවන් කාර්යය කියන්නේ. ඉතින් දැන් මේ පිළිබඳව ගොඩනගන්න තියෙන්නේ දැන් දැන් කියනවා. වේදනා අන්‍යාදේක එක එක කාර්යයකට ප්‍රමාණ අන්‍යාදේක සම්කම්පන දෙක මේක කියලා සම්බන්ධ ඒ කියන්නේ කුඩු කරාගෙන ඉන්න දෙයක් තියෙන ඉන්නවා ඉන්නවා ඒක මොකක්ද ඉතින් ඒ ප්‍රකාරිතය ගමනක ඉබ්බා ඉතින් මොකද ඕනේ සිද්දේ ගමනක් තියෙනවා ඒකයි ඉස්සෙල්ලා විශේෂයෙන්ම කරන්නේ ඒක වර්ෂයක් තිස්සේ ඒකේ සමනු ප්‍රශ්න ඉස්සරහින් කියන සමනු ලයිට් වර්ගයට විසින්න තුන්නම් ලෝක තුන්නම් සමගමන කරනවා කියන දේ වලින් ගාවම මේකේ වයින් ඉස්සාව 그런 일이 공동사예요.